දැන් අපි එතකොට දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ දේශනා කරන්නේ දැන් ටිකක් ගැඹුරෙන් තමයි කියන්නේ. දැන් සරලව කිව්වා. ඔව්. ඒ කියන්නේ චිත්ත විසුද්ධි පිළිබඳව සරලව කිව්වා. ditthi විසුද්ධි පිළිබඳව තාමත්ම පැහැදිලිව දීර්ඝ දේශනා රාශියකින් ditthිය විසුද්ධි කරගන්න ආකාරය අපි දේශනා කරා. ඒ වගේම අංකා විතරණ විසුද්ධිය දිගෑරලා අපි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මයන් අපි දීර්ඝ දේශනා රාශියකින් විස්තර කළා. දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේති දේශනා රාශියක් මේ වෙනකොට දේශනා කළා තියෙනවා. දැන් ඒතොර යම් ආකාරයේ අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනි. ඒ කියන්නේ ප්‍රායෝගිකව පුහුණු කළා නම් පුහුණු කරනවා කියන්නේ මේක දකින්න එක තියෙන්නේ. දර්ශනයක් තියෙන්නේ දර්ශනය කියන්නේ දකිනවා. ඔබ දකින්නේ ඇහෙන් නෙමෙයි, දකින්නේ මනසින්. ඇහෙන් දකින දේ වැරදි. නිවැරදිව දකින්නේ මනසින්. ඒක නිසා මනසින් දකින්න නම් නුවණින්ම පරීක්ෂා කරන්න ඕනේ. නිවැරදි ආකාරයට පරීක්ෂා කිරීම තමයි මග. එතකොට වැරදි ආකාරයට පරීක්ෂා කිරීම නොමග. එතන මග්ග මග්ග කියන්නේ මග නොමග. එහෙනම් නිවැරදි ආකාරයට පරීක්ෂා කරලා ලබා ගන්න අවබෝධයට කියන සමදිටි. නිවැරදි ආකාරයට කල්පනා කිරීමට කියන සමසංකප්ප. මේ දෙක තුලින් උපදින්නේ ධර්මතාවයක් ඒ තමයි ප්‍රඥාව. ඒ ධර්මතා ඒ කරුණු දෙක ඇතුළත් වෙන්නේ ප්‍රඥාවට. අපිට එහෙමනම් හරියටම ප්‍රඥාව මේ වෙනකොට ආවනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ධර්මතා තුනක් ප්‍රකට වෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ය සත්‍ය හතරෙන් තුනක් ප්‍රකට වෙන්න ඕනේ. ඒ කියන්නේ මනාව දකින්න ඕනේ. ප්‍රකට වෙනවා කියන්නේ ඒකයි මනාව දකින්න ඕනේ ධර්මතා තුනක්. ඒ තමයි දුක කියන එක ආර්ය සත්‍යයක්. ඒක සිතේ ස්ථාවර වෙන්න ඕනේ. ඒ වගේම හේතුව හෙවත් සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක හරියටම සිතේ බලවත් වෙන්න ඕනේ ප්‍රකට වෙන්න ඕනේ මේක හේතුන්ගෙම තමයි මේ දුක් හටගන්නේ. තමයි ජාතිපච්චය ජරා මරණක්. එතනම තියෙනවා හේතු හා ඵල. අනිත් කාරණේ තමයි මාර්ග සත්‍ය. ඒතර මාර්ග සත්‍ය තමයි මේ ධර්ම කරුණු නිවැරදිව විභාග කරන නිවැරදිව පරීක්ෂා කරන යම් කෙනෙක් ඇත්නම් එයා නිවැරදි මගට බහැලා තියෙනවා. එයින් බාහිරව යම් දෙයක් පරීක්ෂා කරනවා නම් විභාග කරනවා නම් ඒකට අපි වචනයක් කියනවා මිත්‍යා දිට්ඨි සමාදාන. සමාදාන දෙකයි තියෙන්නේ. අනිත් එක සම්මා දිට්ඨි සමාදාන. ඒතර සම්මා දිට්ඨි සමාදානයෙන් නිවන් දකින්න පුළුවන් සුගතියක ප්‍රතිසන්දියක් ගත්ත සුගතියක සම්මා දිට්ඨි සමාදානෙන් මේ මිත්‍යා දිට්ඨි සමාදානෙන් නම් මෙලවත් නැහැ පරලවත් නැහැ. සසරත් අන්ත දුකයි සංසාරයේම ඊ타ත්ම දුක්ඛිත ස්වභාවයටපත් කරගන්නවා මිත්‍යා දිට්ඨි සමාදාන. ඉතින් අපිට එහෙ යන්න ඕනේ අපි යන්නේ සම්මා දිට්ඨි. ඒතර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය තුළින් නෙමෙයි අපි චිත්ත විසුද්ධියේ ඉඳලම ආවේ සම්මා දිට්ඨිය. චිත්ත විසුද්ධියෙන් චිත්තේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන සිතේ තන්පත් බවක් ඇති කරගෙන දිට්ඨියේදී අපි දිට්ඨි විසුද්ධියේදී අපි බෙදලා වෙන් කරා හොඳට. කොටස් ටික හොඳට බෙදලා වෙන් කරා. ඒ තුල අපි සත්පුජ්‍යල සංඥාව යම්තාක් දුරට මනසින් බැහැර කළා. පුජ්‍යලයක් නැහැ, සත්‍යයක් නැහැ, ජීවියෙක් නැහැ, කෙනෙක් නැහැ. හැබැයි අදටත් එහෙම හිතෙනවා නම් අපිට ආය යතන්ට යන්න වෙනවා. දිට්ඨි විසුද්ධියට ආය ගිහිල්ලා එන්න වෙනවා. ඒකයි මේ නැවත පොඩ්ඩක් සිහිපත් කරන්නේ අපිට දැන් ආය යතන්ට යන්න ඕනේ නැත්තේ එහෙනම් අපි හොඳට වෙන් කරගෙන තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් වෙන් කරගෙන තියෙනවා. නාම රූප වශයෙන් වෙන් කරගෙන තියෙනවා. ඒතකොට කොටස් 32කට වෙන් කරගෙන තියෙනවා. අභිධර්මයෙන් ගත්තොත් 28කට වෙන් කරගෙන තියෙනවා. දොරවල් වශයෙන් ගත්තොත් 6කට වෙන් කරගෙන තියෙනවා. අරමුණු වශයෙන් ගත්තොත් 6කට වෙන් කරගෙන තියෙනවා. ඒ සම්බන්ධතාවය නිසා හටගන්න විඥාන 6කට වෙන් කරගෙන තියෙනවා. ඒතර ඒ කාරණු තුනේ එකතු කරන ස්පර්ශ හයකට වෙන් කරගෙන තියෙන විවිධ ආකාරයට වෙන් කරගත්තා අපි. ඒ දිටි විසුද්ධියේදී. ඒතර සංඥා වශයෙන් වෙන් කරගත්ත සංඥා හයකට සංචේතනා වශයෙන් හයකට වෙන් කරගත්තා. තෘෂ්ණා වශයෙන් 108ක් වුණත් හයකට වෙන් කරගත්තා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් විතර්ක වශයෙන් හයකට වෙන් කරගත්තා. විචාර වශයෙන් හයකට වෙන් කරගත්තා. ආයතන වශයෙන් 12කට වෙන් කරගත්තා. මේ සියල්ල අපි වෙන් කරා දිට්ඨි විසුද්ධිය. හැබැයි ඒ අවබෝධය තාම ඒ ආකාරයටම තියෙනවද? තියෙනවා නම් දැන් මෙතන ඉඳලාද මේ දැන් කියන ඒවා හොඳට වැටහෙයි. තේරෙනවද? එතකොට දැන් ඔය ඇත්තේ ප්‍රායෝගික පුහුණුව තුළින් මනාව අවබෝධ කරගත්ත නිස්සත්ව නිචීව. සත්වයක් නෑ ජීවයක් නේ අපි දැන් කතා කරන්නේ කොටස් පිළිබඳවම තමයි මෙතනින් එහාට. මොකද ඒක අපි දැන් හිතනවා මොකද මෙච්චර කාලයක් දේශනා කරපු දේශනා තුළ ඒ මිත්‍යාදිට්ඨි සමාදානය දැන් අයින් වෙලා තියෙන්න ඕනේ දැන් සම්මාදිට්ඨි සමාදානය තුළ තමයි මනස තියෙන්න ඕනේ. ඒතර ආයතන වශයෙන් 12කට වෙන් කරා ධාතු වශයෙන් 18කට වෙන් කරා ඉන්ද්‍රියන් වශයෙන් 22කට වෙන් කරා. හැබැයි ඒකෙන් අපි කතා කළේ 19ක් ගැන, තුනක් ගැන ඕනනම් අද කතා කරන්න පුළුවන්. ඒ තුන එන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල තුල අනඤ්ඤතඤ්ඤා සාමිති ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාවේන්ද්‍රිය තේන්ද්‍රිය ධර්මයන් තාම ඇවිල්ලා තියෙන්නත් පුළුවන් මග එනවා වෙන්නත් පුළුවන් අවබෝධය තුල. ඒතර ඉන්ද්‍රියන් 22කට වෙන් කරන්න පුළුවන්. ඒතකොට පටිච්චසමුප්පාද අංග 12කට වෙන් කරන්න පුළුවන්. භව 3කට වෙන් කරන්න පුළුවන්. භව 9කට වෙන් කරන්න පුළුවන්. ඒතර මේ සියලුම ඒවා අපි වෙන් කරලා අපට හම්බුනේ කරුණු දෙකයි නාමංච රූපංච. එච්චරයි වෙන දෙයක් නෑ මොන විදිහේ තව දුරටත් කොච්චර හෙව්වත් හම්බෙන්නේ ওই දෙක විතරයි නාමංච රූපංච. නම් දැන් අපිට විසඳ ගන්න තියෙන්නේ ওই ධර්මතා දෙක තුලින් තමයි මේ සියල්ල අවබෝධ කරගන්න තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ අපි මේකේ මේකේ කොටස ඉතිරි කොටස මේකේ පසුගිය කොටසේ තියෙනවා දැන් අද පටන් ගන්න තැන ඉග ප්‍රසතිය අවසන් කළා. ඒතර ඒකේ එදා නවත්තපු තැනින් තමයි අද ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව හේවත් මෝහය කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ ධර්මතාවයන් දැන් ධම්ම කියනකොට අපි පොඩ්ඩකට අයින් කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහ ගන්නවා. මේ පහ ගන්න අපි වස්තු වශයෙන්. හරිද? ତර මේ පහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ අපි පුජ්‍යලයේ වශයෙන් උත් ගන්නවා. ඒ පුජ්‍යලයට තියෙනවා. පුජ්‍යලයට රූපයක් තියෙනවා. ඒ පුජ්‍යලය ශබ්ද අහනවා. ඒ පුජ්‍යලයට ගඳ සුවඳ දැනෙනවා. ඒ පුජ්‍යලය රස විඳිනවා. ඒ පුජ්‍යලයට පහස දැනෙනවා. මේ ඔක්කොම තියෙන පුජ්‍යලයට. ඒතර අපි ප්‍රිය කරන්නේ ඒ වස්තු වලට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වස්තු වලට ප්‍රිය කරන තාක් කල් අවිද්‍යාව හේවත් මොහයයි. ඒ වස්තු වලට ප්‍රිය කරන්නේ ඒ වස්තුන් වල යථා ස්වභාවය දන්නේ නැති නිසා. ඒ වස්තු වලට රූපයට ප්‍රියයිනේ. ශබ්දයටත් ප්‍රියයි. සුවඳට ප්‍රියයි. රසයට ප්‍රියයි, පහසටත් ප්‍රියයි. ඒ ප්‍රිය ස්වභාවය තියෙන්නේ තියෙනවා නම් යමෙකුට එතන අවිද්‍යාව හේවත් මෝහයට තියෙනවා. යමෙකුට ඒස ඒ ධර්මතාවයන්ගෙන් යථාස ඒ ධර්මතාවයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් එයාට ඒ ප්‍රිය ස්වභාවය නැහැ. ප්‍රිය ස්වභාවය නැහැ කියන්නේ අවිද්‍යාව නැහැ. එහෙමනම් ඒ බාහිර වස්තු හා බාහිර පුච්චරයන් පිළිබඳව. දැන් ප්‍රිය ස්වභාවයක් තියෙනවනේ. ඇයි තියෙන්නේ? තියෙන්නේ දෙක පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දේශනා කරන්නේ ඒ සියලු ධර්මතාවයන් තුල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයක්. දැන් එහෙම ස්වභාවයක් නැද්ද ඒ සියලු ධර්මතාවයන් වල? අධ්‍යාත්මික රූපය බාහිර රූපය. අධ්‍යාත්මික කන බාහිර ශබ්දය. අධ්‍යාත්මික නාසය බාහිර ගන්ධය. අධ්‍යාත්මික දිව බාහිර රසය. අධ්‍යාත්මික ශරීරය බාහිර පහස. දැන් මේ සියලු ධර්මතාවයන්ගේ මනසෙත් ඒ වගේ අර ධර්ම කියන එකෙත් ඒ වගේ ඒ සියලු දේවල් වල තියෙන්නේ නිවැරදි ස්වභාවය අනිත්‍ය ස්වභාවය නෙමෙයිද? අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ ඉපද බිඳෙනවා කියන එක. ඉපද බිඳෙනවා නම් එතන තියෙන දුක්ඛ ස්වභාවය. දුක්ඛ ස්වභාවය. තමාගේ කැමැත්ත හැටියට තමාගේ වශයෙන් මේ පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපව ඵල හැදෙන ආකාරය අපි දැන් පැහැදිලි කරලා දීලා තියෙනවා හොඳට. එහෙනම් අනාත්ම ලක්ෂණය. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් මේ ලක්ෂණ තුන දැන් හොඳට ප්‍රකටයිනේ. ඒ ප්‍රකට අර වස්තු වල නෙමෙයි. ඒ වස්තුන් තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාව තුල. හ්ම්. තාමත් වස්තු තුල නම් අනිත්‍යතාවය හොයන්නේ දුක්ඛ ස්වභාවය හොයන්නේ අනාත්ම ස්වභාවය හොයන්නේ එහෙනම් නිවැරදි මගට බහැලන්නේ නැහැ. එයි වස්තු නැහැ. පුජ්‍යලියොත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තව දුරටත් ඒ වස්තු හා පුජ්‍යලියෝ ගැනම නම් මානසිකාරය තියෙන්නේ. එයා මෝහයෙන් මිදිලා නැහැ. අවිද්‍යාවෙන් මිදිලා නැහැ. වස්තුත් නැහැ පුජ්‍යලියොත් නැහැ. එතකොට තියෙන්නේ වස්තු වල තියෙන්නේ ක්‍රියාවක්, ඒ කියන්නේ රූපයේ, ශබ්දයේ තියෙන්නේ ක්‍රියාවක්, ගන්ධයේ තියෙන්නේ ක්‍රියාවක්, රසයේ තියෙන්නේ ක්‍රියාවක්, පහසේ තියෙන්නේ ක්‍රියාවක්. ඇසේ තියෙන්නේ ක්‍රියාවක්, කනේ තියෙන්නේ ක්‍රියාවක්, නාසයේ තියෙන්නේ ක්‍රියාවක්, දිවේ තියෙන්නේ ක්‍රියාවක්, ශරීරයේ තියෙන්නේ ක්‍රියාවක්. එහෙනම් ඒ ක්‍රියාව නම් මනසට අනුගත වෙලා තියෙන්නේ ක්‍රියාව නම් නිවැරදිව මනසින් දකින්නේ යාට ප්‍රිය ස්වභාවයක් එන්න බෑ. ප්‍රිය ස්වභාවයක් නැවත නැවත එනවනම් එහෙනම් අවිද්‍යාව හා මෝහයයි. ප්‍රිය ස්වභාවයක් නැත්තම් විද්‍යාව හා ප්‍රඥාවයි. විද්‍යාව හා ධර්මයයි. ධර්මය කියන්නේ විශ්වයේ සිදුවෙන වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාවයි ධර්මය කියන්නේ. එතකොට ධර්මය නම් දැක්කේ විද්‍යාවයි. ධර්මය තොරනම් මනස අවිද්‍යාවයි. ඇයි <coughs> බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වස්තුත් නැහැ පුච්චලියොත් නැහැ ඒ වස්තු වල තියෙන ක්‍රියාවක් <coughs> මේ පුච්චලියෝ කියලා මේ අපි මනසින් අනුගත කරගෙන තියෙන ඒ පුච්චලයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තියෙන ක්‍රියාවක් තියෙන ක්‍රියාවක්නේ ඔව්. එතකොට මේ ක්‍රියාවල තියෙන ස්වභාවය තමයි ඉපද බින්දින ස්වභාවය. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. ඒතර අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ ශණයක් ශණයක් පාසා ඉපද බින්දිනම එකම තමයි දුක්ඛ ලක්ෂණය. ශණයක් ශණයක් පාසා ඉපද බින්දින එකම තමයි දුක්ඛ ලක්ෂණය. එතකොට තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ප්‍රත්‍යයට අනුරූපව සිද්ධ වෙන්නේ. ඒ තමයි අනාත්ම ලක්ෂණය. එහෙනම් දැන් මේ ධර්මතා මේ ආකාරයට මනස තුල වැඩිලා නම් දැන් මේ බණහන අයගේ මනස තුල තියෙන්න ඕනේ මෙන්න මේ ධර්මතා තුනයි. මොකක්ද? අනිමිත්ත අපනිහිත ශුඤ්‍යත. තේරුණාද කියපේ? දැන් මෙච්චර වෙලා කියලා ගෙනාවේ මනස දැන් එතනට. දැන් හරියටම ප්‍රායෝගිකව නිවැරදිව ඒ ධර්මයන් එයාකාරයෙන් නිවැරදිව මෙනෙහි කරලා මනස අරගෙන ආවනම් මේ විද්‍යාව හේවත් ධර්මය කියන තැනට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ඊ타ත්ම නිවැරදි වූ ලක්ෂණ තුන තුල අපේ මනසේ තියෙන්න ඕනේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ස්වභාවය. එහෙම නැත්නම් නැවත නැවත මෙනෙහි කරන්න වෙනවා. නැවත නැවත මෙනෙහි කරන්න වෙනවා. කොහොමද මෙනෙහි කරන්නේ? අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන්. අනාත්ම වශයෙන්. දැන් අර දැන් අපි එදා ගිය සතියේ නැවැත්තුව තැන ඉඳන් අද පටන් ගන්න. ගිය සතියේ අපි නැවැත්තුවා කනහා ශබ්දය පිළිබඳව. දැන් කනක් නැහැ. පැහැදිලිව දන්නවනේ එහෙම එකක් නැහැ නේ. තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාව. සතර මහා ධාතු චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. ඒ ධාතු හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යයයි. එහෙම දෙයක් අර කණක් නැහැ. පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ කියන තුනට ප්‍රත්‍යයයි. ආපෝ ධාතුව පඨවි තේජෝ වායෝ කියන තුනට ප්‍රත්‍යයයි. තේජෝ කියන එක පඨවි ආපෝ වායෝ කියන එකට ප්‍රත්‍යයයි. වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ කියන එකට ප්‍රත්‍යයයි. මේ හතර කඩන්න බෑ. මේ හතර වෙන් කරන්න බෑ. එකක් අයින් කරන්න බෑ. ඔය හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවනේ. ඒක දැන් දැක්කනේ හොඳට. එතකොට මේ නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන්න කාලය ඕනෝන්ට ප්‍රත්‍ය වෙන කාලය චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් තුළ ඒ සිදුවෙන ක්‍රියාවලිය මනසට අනුගත නම් දැන් නිමිත්ත අයින් වෙන්න ඕනේ. නිමිත්ත ගන්නේ ඇහෙන දේ පිළිබඳව. කන පිළිබඳව නිමිත්තක් ගන්නවා. බාහිර පුච්චරේ දකින්න. යට කනක් තියෙනවද? නැහැ. කනක් නැවත නැවත දකිනවා නම් කවදාවත් මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන මේ දැන් නිවනට බහින්න ආසන්නව ඉන්න ඒ ස්වභාවයට මනස එන්නේ නැහැ. දැන් බහින්න තියෙන ওই ධර්මතා තුනෙන් එකකින් බහින්නේ. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත අනිමිත්ත කියන්නේ නිමිත්තක් නැහැ. කන කියලා ගත්තොත් නිමිත්තක් තියෙනවා. ඒතර නිමිත්තක්. ඒ කියන්නේ යම් දෙයක් පිළිබඳව සිතක් තියෙන්නේ. ඒකට තමයි නිමිත්ත කියන්නේ. ඉතින් මෙතන යම් දෙයක් නැහැ නේ. මොකද්ද තියෙන්නේ? ක්‍රියාව. මොන ධර්මතාවයන්ගේ ක්‍රියාවද? සුද්දාස්ත්‍ර කලාපේ ක්‍රියාව. රහතන් වහන්සේ සිතගත් ක්‍රියාවට නිමිත්ත අයින් කළා. නැද්ද? ඒ තමයි රහතන් වහන්සේට ක්‍රියාසිතක් කියන්නේ. අකුසල් සිත්, කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. හරිනේ? දැන් අපිට සිත් තුනක් තියෙනවා. මොකක්ද? අකුසලොත් එනවා නේ හිටපු ගා. කුසල් සිතුත් විපාක සිත් තියෙනවා. දැන් එකක් නේ අඩු. මොකක්ද? ක්‍රියාසිත. ඒ කියන්නේ ක්‍රියාව තුළ පවතින අවසිත. තියන්නේ ක්‍රියාවක් නම් එහෙනම් අපි ඇයි මේකට නිමිත්තක් දාන්නේ? ඒ කියන්නේ කණක් කියන එක නිමිත්තක්. ඒ කණක් නැහෙනේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක්. ඒ ක්‍රියාව මොන ධර්මතා කණේ ක්‍රියාවක්ද? නෑ. සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව තුළ සිත තියන්න නිමිත්තක් කොහොමද ගන්න කියලා බලන්න. තියලා බලන්න ඒ ක්‍රියාව තුළ හරියටම සිත ඒකයි මම කිව්වේ. දැන් මේ අරගෙන අරගෙන ඇවිල්ලා දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, දැන් මග්ගා මග්ගා ඥාන දර්ශන විසුද්ධිය ගාවට දුසියදට ගෙනෙලා දැන් අපි මෙතනදී නිමිති අයින් කරන්න වෙනවා. නිමිති වශයෙන් නැවත නැවත ගන්නව නම් දැන් ඔය ටික එකතු කරලා ඔක්කොම ආයි පුච්චලයක් පිළිබඳව මනසේ චිත්‍රයක් ඇඳ ගන්නවා. මනසේ පුච්චලයක් පිළිබඳව චිත්‍රයක් ඇඳගෙන එයා මගී. නැද්ද? එයාට ප්‍රියයි. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ප්‍රිය ස්වභාවය තියෙනවද? එහෙනම් අවිද්‍යාවවත් මොහයයි. ඒ ප්‍රිය ස්වභාවය තියෙන්නේ සත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. ඇත්ත දකින්නේ නැහැ. ඇත්ත දැකීම තුළ දැන් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අර චිතක්ෂණ 17ක් තුළ භූතයන්ගේ ක්‍රියාවද කණේ ක්‍රියාවද සතර මහා භූතයන්ගේ ක්‍රියාව. ඉතින් ඒගේ ක්‍රියාවට සිත ගන්න නැතිද? ඒතර කන කියන්නේ මෙත් අයින් වෙනවනේ. ආ. දැන් එතකොට ඒ කණක් අයිති පුජ්‍යලේ දකින්න බෑනේ. දැන් මේ ඔක්කොම මේ එකක් විතරයි මේ ගන්නෙ. ඒතර මේ ඔක්කොම කොටස් මේ විදිහට නිමිති අයින් කරන්න ඕනේ. දැන් නිමිති අයින් වෙන්න ඕනේ. නැත්තම් තාම නිමිත්ත තුල නම් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ප්‍රිය ස්වභාවයක් තියෙනවා. එතකොට වස්තු වශයෙන් තමයි aran තියෙන්නේ. එතකොට පුජ්‍යලේ වශයෙන් තමයි aran තියෙන්නේ. දැන් මේක වස්තුවක් තමයි හැබැයි. එතකොට මේක වස්තුවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? ප්‍රත්‍යයන් එක්ව කළ. චේතනාවෙන් පිළියෙල කළ. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. දැන් එහෙම නෙමෙයි දකින්න. එතකොට කර්මය එනවා එතනට. එතනට විද්‍යාව එනවා එතනට ධර්මය එනවා. දැන් කර්මය නෙමෙයි මෙතන තියෙන්නේ. කර්මයේ තියෙන කණේද? සුද්දාෂ්ට කළා අපේ කර්මයේ තියෙන. හැදුවේ කනක්ද හැදුවේ? නෑ. යුක්තාණුවේ කන් තියනවද? ඇස් තියනවද? නාසයක් තියනවද? දිවක් තියනවද? ශරීරයක් තියනවද? නෑ. යුක්තාණුවේ ක්‍රියාව පටන් ගන්න විඥානයේ ස්පර්ශයි. විඥානයේ ස්පර්ශ වෙච්ච ගමන් යුක්තාණුවේ ක්‍රියාව පටන් ගත්තා ඒතොර යුක්තාණුවේ තියෙන්නේ දැන් සුද්දාෂ්ට කලාපේනේ. සතර මහා ධාතුන්නේ තියෙන්නේ එතන. දැන් ඒතොර ඇයි එහෙනම් මේකට කණක් කියලා දාගන්නේ? අර යුක්තාණුවේ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ අනිවාර්යයෙන්ම ඒක පැහැදිලි කළා දැන් තුන් හතර සැරයක් කියලා දීලානේ තියෙන්නේ අනිවාර්යයෙන් මේක දන්නවනේ හොඳට. එතකොට ඒ යුක්තාණුවේ තියෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවයි. එහෙනම් කණේ කොහෙද කණක් තියෙන්නේ? ඒ ඒ ක්‍රියාව තමයි කනක් හැදුවේ. ඒ ක්‍රියාව තමයි ඇහැක් හැදුවේ. ඒ ක්‍රියාව තමයි නාසයක් හැදුවේ. එතකොට නාසයේ වශයෙන් වෙන්කලේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවනේ. කන වශයෙන් වෙන්කරේ අර යුක්තාණුවේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නෙමේද මේ කන වශයෙන් වෙන්කලේ. දිව වශයෙන් වෙන්කලේ අර යුක්තාණුවේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නෙමේද අපි මේ දිව වශයෙන් වෙන්කලා තියෙන්නේ. ශරීරයේ වශයෙන් වෙන් කළා තියෙන්නේ අර යුක්තාණුවේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නෙමෙයිද? එහෙනම් ශරීරය කියන එක වැරදි නේද? ඉතින් ක්‍රියාවට සිත ගන්න ඕනේ. මොන ක්‍රියාවද? භූතයන්ගේ විකාරයට. භූතයන්ගේ ක්‍රියාවට. දැන් එතකොට එතන කනක් දකින්න පුළුවන්ද? එතකොට මොකද්ද එතන දකින්නේ? ක්‍රියාවක්. ඒතකොට ක්‍රියාවක් දකින්නකොට ඒ දැකීම පිළිබඳවනේ සිතක් හැදෙන්නේ. මනස අරමුණු මනෝවිඤ්ඤාණ. විඤ්ඤාණය කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවයයි. ඒතර මානසින් ගත්තේ කණක් වශයෙන් ගන්න තාක්කල් නිමිත්තක් අහුවේ. ඒතර මානසින් ගත්තේ සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාවයි. දැන් ඒතකොට මනෝවිඤ්ඤාණය ක්‍රියාසිතක්නේ. රහතන් වහන්සේට තියෙන එක තමයි. රහතන් වහන්සේට කුසල් සිතත් නැහැ, අකුසල් සිතුත් නැහැ. හැබැයි විපාක සිත තියෙනවා. ඒ පෙර සංසාරේ කරගත්ත කර්ම තියෙනවානේ. අර මොග්ගල්ලාන හාමුදුරුවෝ එහෙම නේ. අපි දන්නවනේ සීලද බුදුරජාන් වහන්සේටත් එහෙම විපාක දුන්නා කියලා තියෙනවානේ. ඒතර විපාක සිත්. රහතන් වහන්සේට තියෙන්නේ ක්‍රියාසිත. ඒතර මොකද්ද ක්‍රියාසිත කියන්නේ? ක්‍රියාව දකින්න ක්‍රියා ඒ ක්‍රියාව ඒතර මනසින් අරමුණු කරනවා. මනසින් අරමුණු කරාම මනෝ විඥානය මනස බාහිර අරමුණු ඒ කියන්නේ ධම්ම නාමයක් හරි රූපයක් හරි ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි අරමුණු කලේ ඒ අනුව හැදෙනවා මනෝවිඥානයක්. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අරමුණු කළ හැදිච්ච විඥානය අරමුණු පිළිබඳව දැනගන්නා උසිත ක්‍රියාසිතක්නේ. අරමුණේ දකින්නේ ක්‍රියාවනේ. දැන් අපි අරමුණේ දකින්නේ මොකක්ද? කණක්. ඒ තාක්කල් අවිද්‍යාව. ඇයි? කනට ප්‍රියයි. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? දැන් ඒතොර නිමිත්තක් අරගෙන. බෑ. නිවනට බහින්න නිමිත්තක් ඕනේ. හිස් බව ඕනේ නිවනට බහින්න. මොකද මේවත් එක්ක ඇසුරු කරන තාක්කල් ආශ්‍රය කරන තාක්කල් නිවනක් නැහැ. ඇස එක්ක ඇසුරක් තියනවද? කනත් එක්ක ඇසුරක් තියනවද? නාසයත් එක්ක ඇසුරක් තියෙනවද? දිවත් එක්ක ඇසුරක් තියෙනවද? කයක් එක්ක ඇසුරක් තියෙනවද? මනසක් එක්ක ඇසුරක් තියෙනවා නම් ඒ ඇසුරක් තියෙන තාක්කල් නිවන නැහැ. ඒ ඇසුර එන්නේ තෘෂ්ණාවත් එක්ක. ප්‍රිය ස්වභාවයත් එක්ක එන්නේ ඇසුර. නැද්ද? දැන් ප්‍රිය ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රිය ස්වභාවය තෘෂ්ණාවනි. දැන් තණ්හාව ෂේ කරන්න ඕනේද නිවන් දකින්න? හ්ම්. තෘෂ්ණාව ෂේ කරන්න ඕන නිවන් දකින්න. තණ්හාව අවසන් කරන්න ඕනේ. ප්‍රිය ස්වභාවය අවසන් කරන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ වස්තු හා පුජ්‍යලයන් පිළිබඳවයි මේ පෘථග්ජන පුජ්‍යලයා ප්‍රිය කරන්නේ. නැද්ද? වස්තු හා පුජ්‍යලයන් පිළිබඳව නෙමෙයිද මේ පෘථග්ජන පුජ්‍යලයා ප්‍රිය කරන්නේ? වස්තු තියනවාද? පුජ්‍යලයෝ ඉන්නවද? දැන් එතනම බලන්නකෝ ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පෘථග්ජන පුජ්‍යලේ අඳ බාලයි. අඳ අඳ කියන්නේ මොකක්ද? පේන්නේ. බාල කියන්නේ මොකක්ද? තේරෙන්නේ. දැන් ඔය වචන දෙකේ තියෙන අර්ථය ගන්න අඳ කියන්නේ පේන්නේ. ඒ කියන්නේ සත්‍ය දකින්නේ. බාල කියන්නේ තේරෙන්නේ. දැන් හැබැයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට දැන් තේරෙනවා. හැබැයි අර ටික හරියාකාරවම අරගෙන ඒකයි මම කිව්වේ දැන් හරියටම අර ඉතිරි අර පහු කරන් ආපු ධර්මතාවයන් ප්‍රායෝගික පුහුණුවක් තුළින් නිවැරදිව මනසට අනුගත කරගෙන දැන් මෙතනට ඇවිල්ලා ඉන්නවා නම් දැන් මෙතන ඉඳලා යන ක්‍රමය දැන් අපි ඉදිරියට යන්න ඉපේ. මෙතන නවතින්න බෑ. තව තියෙනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි. තව දෙකක් තියෙනවා. ඒතරට යන්න ඕනේ අපි. එහෙනම් දැන් යන්න ඕනේ අපි මෙතනේ නිවැරදි මනසකින් යන්න ඕනේ. එහෙනම් නිමිත්තක් නැහැ. අනිමිත්ත. දැන් මේ කණේවත් මේ සුද්දාෂ්ටක කලාපේ ප්‍රනීතතාවයක් තියෙනවද? ආ? නෑ. ශුන්්‍යත කිව්වේ හිස්. ඒ කියන්නේ මම කියන ස්වභාවයෙන් හිස්. මගේ කියන ස්වභාවයෙන් ශුන්‍යයි. මට අයිති කියන ස්වභාවයෙන් ශුන්‍යයි. කනට මම කියන්න බෑ. කන මගේ කියන්න බෑ. මගේ කියන ස්වභාවයෙන් හිස්. එයි අපි දික්ටි විසුද්ධියේ ඉඳලා පෙන්නලාම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ කියලා. ඒතර මගේ නෙමෙයිනේ. ඒතර ඒකයි දැනුච්චීවේ ප්‍රත්‍යයන් එක්ව කළ. ඒ කියන්නේ උපකාරයන් එක්ව කළ. ඒතර උපකාරයන් එක්ව කවුද උපකාරය? කම්ම චිත්ත ඍතු ආහාර. එයාලගේ උපකාරයෙන් නෙමෙයිද මේක ඇදගෙන යන්නේ? ඒක තමයි ප්‍රත්‍යයන් එක්ව කළ. ඒ උපකාරයෙන් සකස් කරන්නේ කන නෙමෙයි සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවමයි නැවත නැවත නැවත නැවත හදන්නේ ප්‍රත්‍ය වෙන්නේ. ඒක කර්මයෙන් හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා. සිත උෂ්ණ අනුව හදනවා. ගන්න ආහාරයෙන් හදනවද නැද්ද? කනද හදන්නේ. සුද්දාෂ්ටක කලාපේ හදන්නේ. එහෙනම් දැන් එතකොට ඇයි අපි එහෙනම් මේකට තව දුරට නිමිත්තක් දාන්නේ? නිමිත්ත දාන්න පුළුවන්ද? නිමිත්ත දැම්ම කන. එහෙනම් අපි අනිමිත්තට එන්න ඕනේ. දැන් අනිමිත්තට එන්න නම් අපි ක්‍රියාසිත ක්‍රියාවට සිත ගන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රියාව මනසෙන් නිවැරදිව දකින්න ඕනේ. දැන් ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? ක්‍රියාවක් තියෙන්නේ. ඒ ක්‍රියාව කණේ නෙමෙයි. ඒ ක්‍රියාව තියෙන සුද්දාෂ්ටක කලාපේ. එතකොට සුද්දාෂ්ටක කලාපේ කියන එක පේන්න තියෙන දෙයක්ද? මනසට හසු කරගත යුතු එකක්. ඇහැට පේන්නේ. එහෙනම් මනසින් එතකොට මනසින් දකින්නේ ක්‍රියාව. එතකොට මනසින් ක්‍රියාව දකිනකොට චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා කියන එක මනසින් දකිනකොට අනිත්‍ය ලක්ෂණය හා උද්‍යව්‍යා ඥානය ප්‍රකට වෙලා නැද්ද? දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න අපි මේ ඥාන කීපයක් දැන් හදාගෙන යන්න ඕනේ. තේරෙනවද? ඒවට චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා කියන එක මනසට හරියටම දර්ශනය නම් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නැද්ද? උද්‍යව්‍ය ඥානය ප්‍රකට නැද්ද? හරි. එතන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් දුක කියන එක ආර්ය සත්‍යය කියන එක ප්‍රකට වෙන්නත් ඕනේ. දැන් ඒ කොහොමද? දැන් මේ ක්‍රියාව සනයක් සනයක් පාසා ඉපද බිඳෙන ස්වභාවය තුළම දුක තියෙන්නේ. තව පැත්තකින් බැලුවොත් මේ කන නැමැති මේ සුද්දාෂ්ටක කලාපේ තියෙනම පීඩන ස්වභාවයක්. පීඩන ස්වභාවයක්. ඒ මොකද්ද පීඩන ස්වභාවය කියන්නේ? මේක ආරක්ෂා කරගන්න මනස මනසට දෙන පීඩනයක්. මේක රැකගන්න මේක ආරක්ෂා කරගන්න මේක පරිස්සම් කරගන්න. මනසට එහෙම පීඩනයක් දෙන්නේ නැද්ද? ඒක දුක්ඛ ස්වභාවයක්. හරිද? දුක්ඛ ස්වභාවයක් හතරක් තියෙනවා. පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය. සංකත ස්වභාවයක් නෙමෙයිද මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් කරනවා. සංකතයි කියන්නේ ඒකයි. හේතුන්ගෙන් සකස් කරනවා. හේතුන්ගෙන් නෙමෙයිද සකස් කරන්නේ? කන නෙමෙයි සුද්දාෂ්ට කලාපය. ප්‍රත්‍යයෙන් සකස් කරන්නේ. ਸੰతాප ස්වභාවයක් තියෙනවා දෙවිල්ලක්. නිරන්තරයෙන්. ඒ මොකටද? මෙයාව ඉස්සරහට දාලා ශබ්ද අහන්න. දෙවිල්ල නැද්ද? ඒ එයා මොනවද ඉල්ලන්නේ? මිහිරි ශබ්ද. දැන් ඒතකොට සිතට දෙවිල්ල මෙයාව ඉස්සරහට දාලා මිහිරි ශබ්ද අහන්න. ඒතකොට ਸੰతాප ස්වභාවයක් තියෙනවද? පෙරලනවා. චිත්තක්ෂණ 17යි පෙරලුවා. විපරිණාම ස්වභාවයක් නැද්ද? තියෙනවා. ආ ඔය හතර දුක්ඛ ස්වභාවයන්. පීඩන ස්වභාවය දුක මේ මොන වදයක්ද මේක නිරන්තරයෙන් පීඩනයක් කරා මේක රැක ගන්න ආරක්ෂා කර ගන්න පරිස්සම් කර ගන්න දෙන්නේ නැද්ද පුංචි සතෙක් එහෙම පොඩ්ඩක් මේ පැත්තෙන් ගියොත් එහෙම මොකද කරන්නේ කලබල වෙන්නේ නැද්ද ඇයි මේකට ප්‍රියයි එහෙනම් මේක රැක ගන්න එතකොට මනසෙන් නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා සංකතයි ප්‍රත්‍යයෙන් හටගන්න ප්‍රත්‍යයෙන් හටගන්න කම්මචිත්ත ඍතු ආහාර ප්‍රත්‍යය ඒ සතර පහ ධාතුන් කනට නෙමෙයි. සන්තාපය. දෙවිල්ලක්. මනසට දෙන්නේ දෙවිල්ල මෙයාව දාන්න ඉස්සරහට මිහිරි ශබ්දහන්ට. දෙවිල්ලක් එන්නේ නැද්ද මනසට? එයා ඉල්ලනවාද මිහිරි ශබ්ද? මොනවද ඉල්ලන්නේ? මිහිරි ශබ්ද ඉල්ලන්නේ. ඒ තමයි දෙවිල්ල. හැබැයි පෙරළුවා. චිතක්ෂර 17යි පෙරළුවා. හරිද? හරි. දැන් මේකේ ඒක පැත්තක දුක්ඛ ස්වභාවය. දැන් අපි චතුරාර්ය සත්‍යත් මෙතන අරන් යන්නේ අපි. ඒතර මොකද අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන මේ නිවැරදි ස්වභාවයන් අවබෝධ වෙනකොට ඒක චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙන්න ඕනේ. දැන් මේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවට කියන්නේ රූප කියලානේ. මේ සුද්දාෂ්ටක කලාපයේ තියෙන ප්‍රිය ස්වභාවය සිතේනේ තියෙන්නේ. ඒක නාමයනේ. නාම රූප දෙකනේ ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති දැන් මොකක්ද වෙලා තියෙන්නේ අර චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙනවා ප්‍රවෘතිය තුල ගිහින් දැම්මා තවත් දුක් ගොඩකට ඒ තමයි ජරා මරණ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනසයන් කායික දුක්. දැන් මේක සතෙක් රිංගලා හරි මේක ඇහෙන්නේ නැතුව ගිහිල්ලා හරි මේකට මොකක් හරි අනතුරක් වුණොත් කායික දුක්. ඒ අඩුව සිතේ අපහසුතාවය, මානසික දෝමනස්. දැන් මේ ඔක්කොම තියෙනවද? ආර්ය සත්‍යද? හරි. හේතුව ප්‍රිය ස්වභාවය නෙමෙයි. ප්‍රිය ස්වභාවය නෙමෙයිද හේතුව? ඒතර ප්‍රිය ස්වභාවය ගත්තේ නිමිත්ත තුල නෙමෙයිද? දැන් අනිමිත්ත තුල ප්‍රිය ස්වභාවයක් තියෙනවද? නිමිත්තක් නැහැ මේක. කන කියලා ගත්තොත් නිමිත්තක්. කනක් නැහැනේ. ඒතර ගන්න ක්‍රියාවට සිත. දැන් ඒතර නිමිත්ත අයින් වෙනවනේ අනිමිත්ත. ඒතර ප්‍රණීතතාවයක් තියෙන කනේද සුද්දාෂ්ට කන කියලා ගත්තොත් ප්‍රණීතතාවයක් තියෙනවා. ආ එතකම් ප්‍රණීතයි හරියට. ශුන්්‍යත. ශුන්්‍යත කියන්නේ හිස්. මම කියන ස්වභාවයෙන් හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස් මට අයිති කියන ස්වභාවයෙන් හිස් මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස් ඔය සතර ආකාරයෙන්ම හිස් බවක් තියෙන්නේ ඒකට තමයි ශුන්්‍යත කියලා කියන්නේ අනිත් එක අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක් ඒක මොහතකවත් ඒක ශනේකටවත් නැවතීමක් නැහැ එහෙනම් ශුන්‍යයි හිස් දැන් මනසට දර්ශනය වෙනවද ආ එහෙනම් මග්ග මග්ග ඥාන දර්ශනයි මග ඉන්නේ එහෙනම් ගැටලුවක් නැහැ. බය වෙන්න එපා. නිවැරදිව යන්නේ. ඒතොර යථා අවබෝධය තුලයි යන්නේ. පැහැදිලිද කියන එක? ඒතොර ප්‍රායෝගිකව මේ පිළිබඳව පුහුණු කරන්න ඕනේද නැද්ද? ආ ඒ ප්‍රායෝගික පුහුණුවට ආධාර කරන්නේ උපකාර කරන්නේ කවුද? සීහා මන නුවණ. සම්මා සති ආයෝනිසෝ මනසිකාරය නිවැරදි සිහිය තියලා තියෙන්නේ මෙතන. ඒකට තමයි සම්මා සතිය කියන්නේ. කාය කායනුපස්සී විහෙරති. හරිද එතකොට? එතකොට සම්මා සතිය. කාය කායනුපස්සී විහෙරති කියනකොටම සම්මා සතිය. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියනකොටම සම්මා සතිය. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියනකොට සම්මා සතිය. ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියනකොටම සම්මා සතිය. දැන් මෙතන සම්මා සතිය තියෙනවා. මන නුවණ තියෙනවා. නිවැරදිව නුවණ මෙහෙවනවා. ඥාණය මෙහෙවන නිවැරදිව. ඒ ඒ තුල නිවැරදි අවබෝධයක් එනවා. එහෙනම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒක තමයි ධර්මය. ලෝකයේ සිදුවෙන්නේ වර්තමානයේ මේ ලෝකයේ සිදුවෙන්නේ ඒ සිදුවීම නෙමෙයිද? ඒකට කිව්වා ධර්මය කියලා. ඒ අවබෝධයට කිව්වා විද්‍යාව කියලා. සිද්ධ වෙන්නේ කර්මයට අනුරූපවයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මයක් තියෙනවා විද්‍යාවක් තියෙනවා ධර්මයක් තියෙනවා. දැන් කාටද ඕක තේරෙන්නේ? කර්මයක් නැද්ද? විද්‍යාවක් දැන් විද්‍යාව තුළද අවිද්‍යාව තුළද? ධර්මය. ධර්මය කියන්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාව. ඒකට ධර්මය කියන්නේ. දැන් ওই සිදුවීම සිද්ධ වෙන්නේ මේ මොහොතේ දැන් වර්තමානයේ මේ මොහොතේ නෙමෙයිද? ඒක තමයි ධර්මය. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ නොපෙනෙන එකක්ද? පේන්න තියෙන එකක්. හැබැයි ඇහැට පේන්නේ. පේන්නේ මනසට, නුවණට, ඥාණයට. ඒතර බුදුරජාණන් වහන්සේ ඉපදුවේ ඥාන නෙමෙයිද? 73ක්. ඥාන ඉපදුවේ. ඒ තුලින් ලබාගත්තේ ධර්මය නෙමෙයිද? අවබෝධයට. ඒ තුල නෙමෙයිද විද්‍යාව ඉපදුවේ? එතකොට කර්මයට අනුව දැක්කේ නැද්ද දැක්කේ නැද්ද චුති උප්පත්ති ඥානේ මධ්‍යම රාත්‍රියේ උපදවාගත්ත ඥානය මොකද්ද? චුති උපපති ඥානය. චුති කියන්නේ මෙතනින් යනවා, උපපති කියන්නේ නැවත හට ගන්නවා. ඒතොර යන්නේත් පුජ්‍යලයේ නෙමෙයි, හටගන්නේත් පුජ්‍යලයේ නෙමෙයි. මේ ක්‍රියා පහක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ක්‍රියා පහක් තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේම තියෙන ක්‍රියා පහක් නෙමෙයිද? ඉතින් ක්‍රියාවට සිත ගන්නකො. විද්‍යාව. පැහැදිලිද කියන එක. දැන් එහෙනම් කන පිළිබඳව එතකොට දැන් මොකද්ද දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා දැන් ඉදිරියට යන්න නම් අපි නිමිත්ත අයින් කරලා යන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යන්න ඕනේ. ඒතර අර ප්‍රිය ස්වභාවය අයින් වෙන්නේ නිමිත්ත තුල නම් නෙවෙයි. නිමිත්ත තුල ප්‍රිය ස්වභාවය අයින් වෙන්නේ. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ස්වභාවය තුල එහෙනම් අයින් වෙනවා. තෘෂ්ණාව ප්‍රිය ස්වභාවය. බුදුරජාණන් දේශනා කරනවා එහෙනම් වස්තු වලට අපි ප්‍රිය කරනවා, පුජ්‍යලයන්ට ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තුත් නැහැ, පුජ්‍යලියුත් නැහැ. ඒ අවබෝධයට එන්න ඕනේ අපි එතනට. වස්තු නැති බව අපි තේරුම් ගන්න ඕනේ. දැන් ගන්නවා ශබ්දය. දැන් ශබ්දේ වස්තුවක්. ඒකනේ අර හොඳ මිහිරි හඩ තියෙන ඒවා ලක්ෂ ගණන් දීලා ගෙදර ගෙනලා තියාගෙන ඉන්නේ. ඉස්සරහම තියලා අර පියානෝ එකක් ගත්තොත් ලක්ෂ 4-5ක් විතර එනවනේ. গিටාර් තියෙනවා, පියානෝ තියෙනවා, ඉතින් එක එක ඒවා තියෙනවානේ. මොකද මිහිරි ශබ්ද නිකුත් කරන ඒවා. ශබ්දයක් තියෙනවද? නෑ. ශබ්දයකට ප්‍රියයි. ඒතර ශබ්දය කියන එක වස්තුවක්. අපි ප්‍රිය කරන්නේ කියන්නේ වස්තු වලට ප්‍රියයිනේ. ඒතර මිහිරි ශබ්දයට ප්‍රියයි. එතකොට ශබ්දයක් තියෙනවද? නෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තුවක් නෑ එතන. එහෙනම් මොකද්ද එතන තියෙන්නේ? ධාතුන්ගේ ක්‍රියාවක්. ශබ්දය කියලා කියන්නේ අපි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවකට. හැබැයි අපි එතනට නිමිත්තක් දාලා තිනවා. ඒහඬ මිහිරි. ඒහඬ අමිහිරි. ඒහඬ සියුම්. ඒහඬ තරමක්. එයා ඒහඬ හරි බිහිසුණුයි. අපි සංඥාවන් නිමිත්තක් දාලා නැද්ද? දාලා තිනවනේ. එතකොට දැන් අපි විද්‍යාව දින්නේ අවිද්‍යාව. ඒ බුදුරජාණන් වහන්සේ වස්තු නෑ. එහෙනම් ක්‍රියාව ඒතර ක්‍රියාවට සිත ගන්නකො. ඒ ශබ්දය නැමැති ඒ රූපය ශබ්ද රූපය ශබ්ද කියන්නේ රූපයක්. ඒ රූපය කියන්නේ සුද්ධාස්ත්‍රක කලාපේ ක්‍රියාව. එහෙනම් ඒ සුද්ධාස්ත්‍රක කලාපේ ක්‍රියාව චිතක්ෂණ 17ක් තුළ අර පටවියාපෝ තේජෝවායෝ කියන ධර්මතා හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් සිදුවෙන ක්‍රියාවලියක් නෙමෙයිද? ඉතින් එතනට සිත ගන්නවා. ඒතර ශබ්දයක් මනසට අරමුණු කරන්න බෑනේ. බෑ. ශබ්දයක් අනුමරණ කරන නිමිත්තක් තියෙනවා. ඒක හොඳයිනේ. එහාට මිහිරි, එහාට ලස්සනයි. දැන් ඒතර නිමිත්තක් එතනට දාලා. ඒතර සම්මුති ලෝකෙ සිත සැරිසරන්නේ. පරමාර්ථයේ සිත නැහැ. ශබ්දයක් එතන නැහැ. එතන තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාවක්. භූතයන්ගේ විකාරයක්. ඒ ක්‍රියාව හැබැයි අපි එතකොට ක්‍රියාව ක්‍රියාවක් හැටියට දකින්නේ නැහැ නිමිත්තක් හැටියට ගාරගෙන මනසින් ප්‍රිය කරනවද නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් එතන කර්මයක් නැහැ විද්‍යාවක් නැහැ ධර්මයක් නැහැ. දැන් මේක කර්මයෙන් සිදුවෙන ක්‍රියාවක් නෙමෙයි ඒක සතර මහා ධාතුන්ගේ සිදුවෙන ක්‍රියාවක්. හැබැයි ක්‍රියාව අරමුණු කරන තැන විපාක සිතක් පහළ වෙනවා. ඒක කර්මයෙන්. ඒකනේ අර මහා ධන කුවේරයන්ගේ නිවෙස්වල තියෙන මහ ඉතාමත්ම මිහිරි ශබ්ද නිකුත් කරන අතිශය ලක්ෂ ගණන් වටින ඒ උපකරණනේ තියෙන්නේ. දැන් අපේ ගෙවල් වල එහෙම නැහනේ. නැහැ. ඒතකොට ඒගොල්ලන්ගේ විපාක සිතක් තියෙනවා යාට. ඒ විපාක සිත ප්‍රණීතයි. ආ ඒතකොට විපාක සිතක් තියෙනවා. හරිනේ. ඒතකොට අකුසල් සිතකුත් තියෙනවා යාට. ඇයි? ඔකට පුළුවන් තරම් ආසයි ඒකට. ලෝභයි. එතන අකුසල සිතක් ලෝභ කියන්නේ. දැන් ඒක කාට හරි දුන්නොත් නම් කුසල් සිතක්. දෙන්නේ කාටවත් ඒක. ලෝභය එතන තියෙනවනේ. එන අකුසල සිතක්. ඒතර විපාක සිතක් තියෙනවා. හැබැයි ඒකේ ක්‍රියාවය දකින්නේ යාට ක්‍රියා සිතක් නැහැ. ඒ අතිශය මිහිරි හඬ නගන උපකරණයේ තියෙන ක්‍රියාවක් නෙමෙයි. භූතයන්ගේ ක්‍රියාවක්. එතනට ගන්නකො සිත. එතකොට කොහොමද නිමිත්තක් ගන්නෙ? නිමිත්තක් ගන්න බෑනේ. ප්‍රණීතතාවයක් ගන්නෙ කොහොමද? ගන්න බෑ ප්‍රණීතතාවයක්. ශුන්්‍යත හිස්. ඒ හිස් කිවේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් තුල ඇතිව නැතිනවා. නැවතත් අර සතර මහා ධාතුන්ගේ ප්‍රත්‍යයන් තුල ඒක අපට පෙන්නවා තියෙන බවක්. ඒකයි ශුන්්‍යත කිව්වේ. එහෙනම් shabdayak කියන එකක් නැහැ ලෝකේ. තේරෙනවද? ශුන්‍යයි හිස්. හැබැයි අපි ඒක සංඥාවෙන් ගන්නවා. ගන්න සංඥාවෙන්, ශබ්ද සංඥා. සංඥාවෙන් ගන්නවනේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා. රස සංඥාවෙන් මොකද්ද කරන්නේ? හඳුන ගන්න. හඳුනගන්නේ කොහොමද? මිහිරි ශබ්දයක්. අමිහිරි ශබ්දයක්. සියුම් ශබ්දයක්. ඒ ආදි වශයෙන් නේද හඳුනගන්නේ. දැන් එතකොට හඳුනා ගැනීම දැන් මේක මම හැම දේශනාවෙම කියලා තියෙනවා අතීත දේශනාව. ඒතර හඳුනා ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිරිඟුවක් හැටියට කියලා දන්නවා. හා. ඒතර මිරිඟුව කියන්නේ තියෙන දෙයක්ද? එහෙනම් શબ્දේ ගන්න තියෙන දෙයක් හැටියට. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා සංඥාව ගැන මිරිඟුවක්. ඒතර මිරිඟුවක් කියන්නේ තියෙන දෙයක්. එහෙම නැහැ කියන්න බෑනේ. පෙන්වන්න පුළුවන් තියනවා කියලා. බැරිද පෙන්වන්න? දැන් දිය කඩිතක් පෙන්වන්න බැයිද? එතකොට තියනවද? නැහැ කියනද? එහෙනම් શબ્දයක් තියනවද? තියනවා. ඇයි අර මිරිඟුව තියෙන්නේ? එතන හැබැයි එතන තියනවද මේ දිය කඩිතක් එතන තියනවද? එහෙනම් શબ્දයක්වත් නැහැ. ඕක තමයි සංඥා උපාදානස්කන්ධ කියන්නේ. සංඥාවෙන් ගත්ත තාක්කල් උපාදානස්කන්ධ. ඒ කියන්නේ දැඩිව ග්‍රහණයට නතු කර ගන්නවා අර දකින්නේ නෑ නිමිත්තක වශයෙන් ගන්නවා. ඒකට ප්‍රිය කරනවා. හරිද දැන්? එතකොට අපි රැවටුනේ මොකේද? මිරිඟුවට නෙමෙයි. දැන් මිරිඟුවට රැවටෙන්නේ කවුද? මං කියන අඥාන පුජ්‍යලෝ. මිරිඟුවට රැවටෙන්නේ අන්‍යයන් අතර වතුර කඩਿੱත්තක් තියෙන අර තියෙන හොඳ වතුර ටිකක් තියෙන යන්කෝ එතනට වතුර ටිකක් බොන්න. හැබැයි ප්‍රඥාවන්තයා මොකද්ද කියන්නේ? එයා කියනවා ළමයා උතන වතුර නැහැ. කියනෝනේ. ළමයා කියන නෑ තාම අර තියෙන අර ලස්සන අර බලන්නකෝ පේන්නේ හොඳට අර දිය කඩਿੱත්තක් යන්කෝ එතන හරි තිබහයි වතුර ටිකක් බොන්න. ඒ ස්වභාවයම තමයි මේ පෘථග්ජන පුච්චරයට තියෙන අර ශබ්දේ පිළිබඳව. නැද්ද? ශබ්ද සංඥා. ඒතර සංඥාව ගත්තේ කොහොමද? තියෙන දෙයක් හැටියට ගත්තේ. බුදුරජාණන්ස දේශනා කරන එහෙම දෙයක් නැහැ. මිරිඟුයි තියෙන්නේ. ක්‍රියාව නෙමෙයිද තියෙන ධාතුන්ගේ? ඉතින් ක්‍රියාව ඇහැට පේන්නේ නැහනේ. ක්‍රියාව පේන්නේ මනසටනේ. ආ. ඒතොර ඒ ක්‍රියාව සනසනයක් පාස ඇතිව නැති වෙනවා. නිමිත්තක් දාන්න බෑ. අනිමිත්ත. හැබැයි නිමිත්තක් දාගෙන. ඒ අර මිරිඟුව අර තියෙන මිරිඟුව. තියෙනවා. ඒ වගේ තමයි શબ્දයක් තියෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් බෙදුවොත් හිස් එයා ඒක තමයි ශුන්්‍යත කිව්වේ. ශුන්්‍යත කිව්වේ ඒක හිස්. ඒතොර අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. ওই ධර්මතා තුනට ගන්න ඕනේ මනසට. නිවනට බහින්නේ ওই ධර්මතා තුනෙන් එකකින්. ඒතොර සංඥාව කියන්නේ ගැටේ ලෙහෙනවා. සංඥාව කියන්නේ ගැටයක්. ඒක තමයි සංඥා උපාදානස්කන්ධා දුක්ඛ. හ්ම්. හ්ම්. ඒ උපාදාන කරන්නේ තණ්හාව නිසා. තණ්හාව කියන්නේ ප්‍රිය ස්වභාවය. ප්‍රිය කරන්නේ ඇයි? අනවබෝධය නිසා. හරිද? හොඳයි ධර්ම දේශනාව අවසන් කරන්න.